මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න එන්ට ලොකුයි ඉස්කෝලේ ලෝනේ දෙන්නම මොනවා නමුත් කණ්ඩ දෙයකුත් ගෙනල්ලා වගේ අපි හින්දා වෙදමා මට සිද්ධ වෙලා තියෙන්නේ සුළුපටු කරදරයක් නෙවෙයි <laughs> ඔය දෙන්න හින්දා නෑ නෑ නෑ නෑ ඔය දෙන්න හින්දා මට කිසිම කරදරයක් නෑ යමු කෝගේ ඇතුළට. යමු. කෝ බිසොයි නාමෙලොයි ඉන්නවද? ආ ඒ දෙන්න ගියා. හිත වේදනාවල් අඩු කරගන්න යනවයි කියලා. හැබැයි ඉතින් ගියේ කොහෙද කියලා නම් එලිදරව් කෙරුවේ නැහැ. මම මේ ඉස්කෝලේ නෝනිත් එක්ක සේරම කීවා. එදා ආරච්චිලා වෙදමා මට කියාපු දේවල් ඒකට කමක් නැද්ද? <laughs> කියලා ඉවර වෙලයි කමක් නැහැ නේද කියලා කියන්නේ නේද? ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා මාමා. මේ නෝනි විතරයි මට මෙහෙ ඉන්න එකම යාළුවා. <laughs> යාළුවාද යෙහෙලියද? <laughs> මේ මං හිතාගෙන හිටියේ ඒ වචනේ අනිත් පැත්ත. යෙහෙලි ලොකු මැනිකේ යාළුවා කියලා කියන්නේ පිරිමියෙකුට. <laughs> සමාවෙන්ට මාමා. මේ මගේ සහෝදරියක් වගේ. මා ගැන ඇල්මෙන් බැල්මෙන් කටයුතු කරන්නේ. මට ගුරුහරුකම් දෙන්නේ. ඔව්. මෙයා නැතිවෙන්න මට කිසි කෙනෙක් නෑ මෙහි. මේ පවුලේ තියෙන පටලැවිලි ගැන කතා කරන්න. හ්ම්. ඒක මන් දන්නවා ලොකු. මේ දැන් මේ හදිසියෙමනේ වාවේ මේ මේ අර ගිය හඳුදා සිද්ධ වෙච්ච දේවලට තවත් මොකුත් එකතු වෙලාවක්ද අනේ නෑ නෑ බුදුමා මේ නෑ නමුත් මේ අපේ මිනිසයා එදා මේ වෙදමා මට බොහොම නරක විදියට කතා කෙරුවා නෑ වටින්නේ නෑ නේද එහෙම කතා කරන්න. <laughs> පංගුවක් මිනිසුන්ට අර කේන්තිය, කෝපය, වෛරය එතකොට මේ මේ තරහමරහ කියන වචන වලින් අඳුන්වන භයානක හැඟීම් හරියට මේ පපුව ඇතුලේ දරණ ගහගෙන ඉන්න විසගෝර නායකුගේ විස දලවලට සමානයි. මට හිතෙන්නේ එහෙම. <laughs> හ්ම් ඒකනම් හරිම වටිනා උදාහරණයක් වෙද මාමේ. ඉතින් ඒ විස දල උගේ කට ඇතුලේ තිබුණට කාටවත් හානියක් නැහැ. නමුත් අර විස දල එළියට ගන්න බෑ. ණයාට පෙනේ පුප්පන්නේ නැතුව. හරිද? ඌ කුපිත කරන කිසි දෙයක්වත් වටපිටාවෙන් සිද්ධ වුණේ නැත්තා. ඌ ඒ භයානක විසදල කට ඇතුළෙම තියාගෙන ඉන්නවා. එව්වා පාවිච්චි කරන්ත සුදුසු වෙලාවක් වෙන්නකන්. අනේ මේ මේ මේ කියමන මේ කිසිම කෙනෙක් වරදවලා තේරුම් ගන්න නම් එපා ඕ. මේක මේ මේ මුවන් පැලැස්සේ ඉන්න මේ වයසක විදරාලාමිට හිතෙන දෙයක් විතරයි ඕන. නමුත් ඉතින් ඒ හැඟීම් හරියටම හරිනේ වේද මාමා? ලොකු ඒකාත්මදා කරන්නේ. මම මේ මට එදා අර දොස් කියපු අපේ ආරච්චිට නෙවෙයි මේ උපහරණය කිව්වේ නම්. අපි කවුරුත් ඉතින් සෝවාන් වෙලා නෑ නේද? අපේ හිතවලට දැනෙන කේන්ති යටපත් කරගන්න බොහෝ වෙලාවල් වල අපිට ආසේරුයි. එම නේද ඉස්කෝලේ නෝනි. සම්පූර්ණ ඇත්ත මාමා. මිනිසුන්ගේ හිත්වලට දැනෙන ඉරිසියාව, ක්‍රෝධේ, වෛරේ, එතකොට පලි ගැනීමේ හැඟීම් හරියට හැංගිලා වෙලාව එනකල් බලාගෙන ඉන්න ඉසගෝර සර්පෙක් වගේ. <laughs> හැබැයි අපේ ආරච්චිල නම් නෙවෙයි, තේරුණාද ලොකු? <laughs> උන්නේ හොඳ මිනිහෙක්. නමුත් මන් දන්නවා මාමා එයා නරක කෙනෙක් නෙවෙයි. හැබැයි Taman හිතන කියන දේවල් හරි වුණත් වැරදි වුණත් ඒවා tamunට ඕනෑ හැටියට කෙරුවේ නැත්තම් ඊට පස්සේ ඒවා කෙරුවේ නැති අයට බානිනවා එහෙම නැත්තම් දොස් කියනවා ඉතින් ආන්න ඒ වගේ දෙයක් තමයි ගිය හඳුදා රෑ සිද්ධ වුණේ ලොකු ඒක ඉතින් එයිම ඉවර වුණේ නෑ කියන්ටත් මන් දන්නවා. ඒ ගැන සමාව ඉල්ලන්ටයි මේ මගේ හොඳම යාළුවත් එක්කගෙන මම මේ <laughs> යාළුවා කිව්වා. කෝටි යාළුවෙක් මෙතන. යහිලිය ලොකුමණිකේ යෙහෙලිය නේද? සමහර වෙලාවට අපට වචන වරදිනවා නේද නෝනි? එහෙම දෙයක් වෙන්න ලොකු මිනිකට පුතෙක් හිටියේ නැහනේ නේද? පුතෙක් හිටියේ නැති එක තමයි මේ කරදර සේරටම මුල. මට හරියමම් පුතෙක් හිටියානම් අපච්චිව හදලා ගනි මේ මුවන් පැලැස්සටම වැඩක් වෙන්න. <laughs> එහෙනම් මේ ඔහොම කතා කර කර ඉන්නකෝ මං තේ හදනකල් දැන් එතකොට මේ අර ඉස්කෝලේ ළමයින්ව ෆේල් කරලා දැම්මයි කියලායි මේ මේ මේ තව මොන මොනවද චෝදනා ඉදිරිපත් කරුවේ නෝනි. ඒ අර මොලේ කලඳක් නැති මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා ඒ අයගේ ළමයින්ට උගන්නලා මේ මේ පොළව ගෝලාකාර නෑ. මේක තැනිතලා බිමක්ය. අහසි පාවෙන ගෝලාකාර වස්තුන්ය කියන කාරණේනේ. හ්ම්. ඒතරු හරිය නාමල් මත කිව්වා. හ්ම්. කවුද මහ දැවැන්ත ගෑනු පරාණයක් ගැනත් කොල්ලන්ට ඉගෙනවලු එයා අපච්චිලා. මට මතක නෑ දබර ඇඟිල්ලේ පොළව නටවනවයි කියාපුවේ දේවතාවියගේ නම මේ මේ පොළව මහිකාන්තාවද ආන්න හරි ආන්න හරි ඉතින් ඒ අප්පච්චිලාට එව්වා උගන්වලා තියෙන්නේ ඒ අයගේ අප්පච්චිලා ඉතින් ඒ අත්තලා මුත්තලා කියාපු විශ්වාස කරපු දේ අහක දාලා මේ නවීන විද්‍යාව වගේ ශාස්ත්‍රීය දේ පිළිගන්නවට කොහෙත්ම කැමති නැහැ පංගුවක් දෙමව්පිය. වෙන එකක් තියා සූර්යග්‍රහණයක් චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙන හැටි මේ විද්‍යානුකූලව ළමයින්ට උගන්වන්නට මං හුඟක් මහන්සි ගත්ත වෙද මාමා. ඒ තන්ති මේ ප්‍රශ්න කෙරුවාම ආන් ඒ පවුල් වලින් ඉස්කෝලේට එන ළමයි මට උගන්වන්නට හැදුවා. <laughs> සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ සිද්ධ වෙන හැටි ඒ ළමයි මේ මේ ගුරුතුමීට උගන්වන්නට ගියේ කොහොමද? <laughs> අතිවිශාල ගිරහයෙක් ඉන්නවලු රාහු කියලා. ආන් ඒ රාහු ඉරයි හඳයි කඩට ඔබාගෙන කියලා දාන්න හදනවලු. <laughs> හඳ කොහම වුණත් මේ ඉර කටට ගත්තම නම් රාහුගේ කටේ දතුයි දිවයි විදුරු මහයි අලු වෙනවා ඇති නේද? හ්ම්. <laughs> අහන් ඒ හින්දලු ඒව හකට දාලා රාහු නිකන් ඉන්නවයි කියලා කියන්නේ කටවහගෙන. ඕන් ඔහම තමයි මම කියන්නේ. ඕන් ඔය වාගේ විශ්වාස කරන්න අමාරු දේවල් ගැන වැඩි දුර හිතලා බලන්න පොඩි ළමයි විතරක් නෙවෙයි. අපේ ලොකු ගැමියන්වත් විනාඩියක් හරි කාලේ ගත කරන්න කැමති නැහැ. හ්ම්. ඒ හන්දා අපි ඒ උදවියට අනුකම්පා කරලා මහන්සි වෙලා හරි උගන්වන්න ඕන. මේ මොකද්ද ඒ ශාස්ත්‍රයේද කියන්නේ නෝනි? භෞතික විද්‍යාව ස්වභාවික දේ ගැන හොයලා බලලා අධ්‍යයනය කරන එක ඉරහඳ රාහු ගිලනවයි කීව පළියට විශ්වාස නොකර මොකද්ද ඉර කියන්නේ මොකද්ද හඳ කියන්නේ කියලා මේ <laughs> එතකොට ඒ අතිවිශාල මේ මේ ග්‍රහවස්තු ගිලින්න හදන රාහු කියන්නේ කාටද? එයා ඉන්නේ කොහෙද? එහෙම අමුතු සතෙක් හැබැත්තම ඉන්නවද කියලා. <laughs> ඒ ළමයි තියා මහ උන්දලවත් හිතා බලන්නේ නෑනේ නේද මාමා. ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු ඒ ළමයින්ට ඒවා නිවැරදිව උගන්වලා ප්‍රශ්න කෙරුවත් ඒ ළමයි දෙන්නේ අර පරණ උත්තරමයි. හැබැයි ඉතින් ළමයි සමත් වුණාම ඒම උපිය අපේ ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ට විරුද්ධව පෙස්සන් ගහනවා. මාමා ආ බේන් මං තේ කෝපි දෙකම හැදුවා. මේ <laughs> අපි ගෙනාපු අග්ගලා වගේකුත් තියෙනවා කැමතිනම් අග්ගලා <laughs> අග්ගලා <laughs> මට මතක් වෙනවා මම පොඩි එකා කාලේ මගේ අම්මයි අප්පච්චි මේ අනිත් නෑයිනු එක්ක සිරිපා දේවන්දින්ට සම්මනල කන්දේ නගිනකොට හැමෝම කිව්වා මේ මේ කවි පද දෙක. කද මේ මේ මේ අග්ගල කණ්ඩෝම් පුතා එලේ නගින්නෝම් පුතා කියලා. කවුරු නමුත් ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නවා මාමා. කවුරු ආවත් කමක් නැහැ. මේ අග්ගල දෙක තුනක් කාලා තේ එකකුත් බීලා ඉවර වෙලයි මං එළියට යන්නේ. ඒ මොකද කිව්වොත් නෝ මේ අර පෙස්සන් කතාවෙන් අපේ බිසෝ හොඳටම බය වුණා. මේ සෝත අමතක වුණාද මට තේ කෝපියක් හදලා තියලා යන්න හානි <laughs> මාමා බඩගින්නෙන්දදිද බිසොයි නාමලුයි ගියේ <laughs> මං හොඳට දෙකක් කතා කරන්නම් බිසෝ ආවම එපා එපා ලොකු බිසෝ කියන්නේ නරක ගෑනු ළමයෙක් නෙවෙයි මට දූ දරුවෝ නැහැ හවාසනාවකට වගේ මගේ මායියා ඒ කාලෙම අදිසියේ අවසන් හුස්ම ටික හෙල්ලලා පිට වෙලා ගියා නේද? ලෝකේ හැටි හැම තමයි ලොකු. ඉතින් ඊට පස්සේ අවුරුදු ගාණක් මං ඒ ගැන දුක් වෙවි හිටියා. මේ ගෙදර නිකන් හරියට යකාගේ කම්මලක් වගේ දවස්වල. අන්තිමට මගේ මේ පාළු ගෙදෙට්ට ඔය නාමල් කියන ඉලන්දාරියයි ඉස්කෝලේ ලොකු ගුරුන් වහන්සේයි දවසක් ආවා. එදා ඉඳලා මේ පාළු වෙද ගෙදරට අමුතු ආලෝකයක් ආවා මේ ඒ දෙන්න හින්දා හැබැයිට මේ මේ වෙද මාමා ගෙදර ඉන්නවා දැකලායි මම මේ පයින්ම හක්කලම් කරුවේ හක්කලම් කරුවා හක්මන් කරුවා කියන එකයි ඒකේ තේරුම නේද මට පේනවා උතන කවුද ගෑනුවම් මණ්ඩිලා දෙන්නෙකුත් ඉන්නවා වගේ යා. ඔය දෙන්න ලෙඩු දෙන්නේක්ද බේත් ගන්ට ආපු ඇත්තද? ඇයි ඒ මහන්ට මට බලයක් තියනවද කියලාද කල්පනා කරන්නේ? ඕහෝ ගම්මුලා දෑනියට පුළුවන් එහෙම අහන්න. මේ අපි ඇත්තම කියමු නේද ලොකු මැනිකේ? නෑ නෑ මටත් වලයක් තියෙනවා. මගේ දෝනිය ඇඳගේ අසනීප ගැන බලන්න මේ වෙද මාමගෙන්. එහෙනම් ඉතින් දොර අරගෙන යන්නකො ඉස්සරහට. එහෙම හොඳයි නේද වෙද මාමා? හ්ම් ඒකේ කිසිම වැරද්දක් නෑ නෝනි. හ්ම්. ඕන් එහෙනම් මන් දොර අරිනවා. හ්ම්. පෙන්නේ හිටින්දකෝ ගිහිල්ලා. හ්ම්. අහා! හා හා! ලොකෝට වෙන යන්න තැනක් නැද්ද මේ වෙද ගෙදරටම රින්ගන්නේ ඈ කවුද වෙද ගෙදරට රින්ගුවේ අපිත් ඔය වගේම දෙපයින් ඇවිදගෙන තමයි මෙහාට ආවේ නේද ඉස්කෝලේ නෝනි ආ <laughs> ඉස්කෝලේ නෝනි දැන් ලොකූගේ පස්සෙන්මයි නේද හා කොහෙත්ම නෑ ආරච්චි මහත්තයෝ මං කාගේවත් පස්සෙන් ගියෙත් නෑ යන්නෙත් නෑ හැමතිස්සෙම යුක්තියට මූණ පාලා අයුක්තියට පහර දෙන්න මේ ගුරුවරී ලෑස්ති. තේරුණාද රචි මහත්තයා? වෙස්සම මහ කන්තෝරුවට ගියාම තීරෙයි ඔය යුක්තියේ හැටි. නෑ අපට ඇහුන්නේ ආරච්චි මහත්තයා කියාපු දේ. පොර සිද්ධියේම ඇහි වැඩි කල් යන්න කලින් මේ පැලැස්සේ උදවියගේ අස්සන් ගහලා අරින්ට යන පෙස්සම ඕ <laughs> ඒක හොරෙන් අරින පෙත්සමක්නේ. ඒ ගැන ඉනිදරව් කරන්න එපා කියලායි ගොඩ පෙරක දෝරු බස්තියන් මට කිව්වේ. නෑ ආරාකෙල මොන මොනවා හරි කියනවා වගේ ආන්තා මට ඇහුණා. ඒත් මේ මේ මොනවද කිව්වේ කියලා කියන්න නම් තේරුන්නේ නෑ හරියට. ආ ඕයි ලොකෝ මේ වැඩකාර කෙල්ල සුමනාස් කරලා ආපහු මීමුරේට අරින්ට කිව්ව එක කෙරුවද? නෑ. මට බෑ ඔය පරණ වලව්වේ රෑ දවල් හොල්මන් ඇහිද්දි තනියම ඉන්න. හ්ම්? තනියම ඉන්නේ ඇයි? ඇයි මුදියන්සේගේ රකම දෝරුව උඩ අර හඳපාණි කියන කෙල්ලට ඔය සුමනාවතී කරන කුස්සියේ වැඩ බාර දීලා හිටන්. සුමනා මීමුරේට ඇරලා නිදාස් වෙන්නේ නැත්තේ ඇයි? ඈ? කොහෙද මං කියන දේවල් අහනව හ්ම් ඒක අපි හෙට බලාගනිමු දැන් අද මේ මහා ඉස්කෝලේ ගුරුවරියත් එක්ක මටත් නොකිය මේ වෙද මැදුරටම ඇවිත් නොකිය නෙවෙයි මං ආවේ මං මං එළියට බැස්සේ එනකල් බලා ඉඳලා බැරිම තැන වැඩකාර කෙල්ල සුමනට කීවා මම මමයි මේ විස්කෝලි ගුරුවරී දෙන්න අපේ බිසෝ ප්‍රතිකාර ගන්නට නැවතිලා ඉන්නේ මුවන් පැලැස්සේ වෙදරාලාමිගේ ගෙදරට ඇවිල්ලා මොකද ඔය පටලැවිල්ල නෑ නෑ බුදුමාමේ මේ කිසිම පටලැවිල්ල නෑ මෙතන මොනවා මොනවා පටලැවිල්ලක් නෑ මෙතන කිව්වා මොකද මෙතන තියෙන පටලැවිල්ල ඔහෙන්නේ මේ සේරම වරද්දලා තේරුම් අරගෙන පටලවා ගන්නේ ඇත්ද ගුරුතුමි? ගුරුතුමි ගුරුතුමි ගුරුතුමි තව ටික දුහකින් කොහෙද ගුරුතුමි වෙන්ට යන්නේ දන්නවද? නෑ. මං කොහේ කියත් මගේ අවංක සේවේ මගේ හෘද සාක්ෂියට අනුව අවංකවම අපේ බාල පරපුරට ඉහළ දැනුමක් ලබා දෙන්න වැඩ කරනවා. ඒ අවංකකම හින්දාද මේ පැලැස්සේ කොල්ලෝ කෙල්ලෝ හුඟ දිනෙක පේල් කරලා එළියට දැම්මේ. මට ඇහුනේ නෑ කියාපු වචන. ඇහි ඇහි පෙස්සම විභාග කරපු දාට පහුවදා. ඒත් ඇහුනේ පහුවදා කියන වචනේ විතරයිනේ ආරච්චි මහත්තයෝ. ගරුසරු ඇතුව මට කතා කරපු හින්දා මං වැඩිදුර යමක් දැන් කියන්නේ නැහැ. දැන් මේ ලොකු බිසෝටෙන්ට කියන්ට බිසෝටෙන්ට කියන්ට මේ වේද වැදුරෙන් එළියට. හ්ම්. බිසෝ නෑ මේ ගෙදර. මොනවා? බිසෝ මේ ගෙදර නෑ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? කවුද බිසෝව නැති කෙරුවේ ඈ ඈ ඇවිද මාව කවුද බිසෝව නැති කෙරුවේ මේ මං හිතන්නේ බිසෝ ගමන ගිහින් කියලා ආ කොහෙද ගියේ ඇයි ගියේ කායකද ගියේ? කවදද ගියේ? කවදද එන්නේ? ආ මට ඔය සේරගෙම නිවැරදි උත්තර ඕනේ මේ gedara අයිතිකාරයාගෙන්. වෙන්න બોලේ වැද? මේක මේ නඩුවක්ද මගෙන් ඔය ආකාරය මේ හරස් පුරස්න අහන්න. ඈ? ඒ තැනට යන්න ඉඩ නොතියා. බිසෝගේ පියාවන මං අහන පුරස්න වලට උත්තර දෙනවා හොඳයි වෙදරාලා. අනේ මේ මේ වෙද මාමට කරදර කර යන්න gedara මේ බෙද මාමා නැති වෙන්න අද බිසෝ නෑ මේ ලෝකේ. නේද ඉස්කෝලේ නෝනි? ඔව් ඉතින් එහෙම වෙන්න ඉඩ තිබ්බා. නැතුව එක සැරයක් නියඟලා අලද නගාමැරු අලද ගෙන්නාගෙන කෑවා. හොඳ වෙලාවට ගෙදර වැඩට හිටිය මෝඩ කොල්ලා නියඟලාලයි කියලා ගෙනත් දීලා තිබ්බේ මේ විෂ නැති බේත්තල జాතියක්. නේද මාමා? හොඳ වන ඖෂධයක්. ඒ අල කෑවම පැය ගානක් නිින්ද ගිහින් පස්සේ ඇහැරෙනවා. ඒ හීකොල්ලගේ මෝඩකමින් එදා බිසෝයි නාමෙල්ලුයි දෙන්නම නොමැරි බේරුණා. නාමෙලුත් කෑවදේ යල? ඇයි ඉතින් ඒ ලන්දාරියට මිනිස්සු ගහලා කකුලකුත් බිඳලා මහ කැලේට ගිහින් දැම්මලුනේ. අනේ ඉතින් ඉතින් කොටිවලසුන්ගෙන් බේරිලා කොහොමද නාමෙල් ආපහු ආවේ? මාස දෙක තුනක් කැලේ වැදීලා ඉඳගෙන කොළපොතු ಜಾති කාලා පන බේරගෙන නොණ්ඩි ගගහා ආවා මහ ගෙදරට. ඒ ආවේ ඇයි? හ්ම්. ඒ ආවේ තමන්ගේ එක මාලවන්ති දැකලා යන්ටනව. ඒ ආවම රල්ල જાතිය ගෙනත් දීපු හින් කොල්ලා කිව්වා. බිසෝ නියඟලාල කාලා මැරිලා ඉන්නවා කියලා. ඒ මාදිවට ඒ කොළුවා ඒ ඉතුරු වල සේරම දුන්නා නාමෙල්ට. මං අහන්නේ පිස්සුද ඒකොල්ලට? මගේ එකම ආදරවන්ති පණනාගත්තම මං ජීවත් වෙලා පළක් නෑ කියලා. අර ඊලන්දාරියා ඉතුරු නියඟලාල සේරම කාලා බිසෝ වැටිලා හිටපු තැනම දිගා වුණා. මෙත මාමා. ඒ අලජාතිය කෑවහම නිින්ද යනවද? ආයෙත් දෙකක් නෑ. කුම්භකර්ණයා වගේ ඕනම කෙනෙක් දොයි තමයි. ඉතින් එහෙම දෙන්නෙක් වෙන් කරන්නේ මොන හිතකින්ද මං අහන්නේ? කාටද පුළුවන් වෙන් කරන්න? මට පුළුවන් ඒක කරන්න. ආව් වෙන් නොකර පෙළහා කරලා දෙන්නද කියන්නේ? ඈ? එතකොට අර අර ඉර පායන කන්ද ගාව ඉඳලා ඉර බහින මේ මහ කන්ද ගාවට යනකල් තියෙන බෝධලේ සේරම පිටගංකාරයෙකුට බූදල් වුණාම කොහොමද හිතීද? හැබැයි ඉතින් ওই නාමෙල් නම් අනුන්ගේ සත පහක දෙකක් නිකන් දුන්න කවදාවත් ගන්නෙ නෑ. ඒ තියා අපි ගාව ලියන්න ඇටියට වැඩ කරනවට දීපු සුළු පඩිය මේ පැලැස්සේ දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා ඒ කාලේ. ওই නාමෙල්. <laughs> ඒ කියන්නේ වැරදිලාවත් මගේ දූරවටගෙන මේ ලොක්කිත්‍රවටගෙන අර කටු ඉඹුලේ රෙජිස්ට්‍රාර් ගාවට ගෙහුම් කසාදි බැඳගත්තොත් නේද ඈ එදායින් පස්සේ මේක මුවන් පැලැස්ස නෙවෙයි දුම්බර පැලැස්සක් වෙයි ආ ඒ හින්දා ඔය මහා භයානික ආවැඩීම නවත්තලා අර දිගාමඩුල්ලේ කෞරාල්ගේ පුතා සුන්දරසේනට බිසෝව මනමාලියක් කරගෙන চিරාත් කාලයක් එහෙන් වැජබෙන්ට කියලා අපි <laughs> ඇයි මොකද හිනාවේ හිනාවෙත් නේද හිනාවෙන්නේ මේකයි চিරාත් කාලයක් කොහෙන් වැජබෙන්ටද කිව්වේ එහෙන් මැජෙන්න කියලා නේද? එහෙම නේද ඔය මගුල් අට්ටක කියලා සුබ ප්‍රාර්ථනා කරන්නේ. <laughs> මම නම් අහලා තියෙන්නේ চিරාත් කාලයක් එහෙන් මැජෙන්න කියලා. එහෙන් ඒ කාලේ ගියා. දැන් හිංගල වචන සේරම මේ මුවන් පැලසේ ඉන්න ගුරුවරුයි මේ ගුරුවරී හින්දා වෙනසෝ. ආරච්චි මහත්තයා මේ බලන්න කාට බැන්නත් දොස් කිව්වත් අපේ ඉස්කෝලේ ඉන්න ගුරු මණ්ඩලයට නිකන් දොස් කියන්න එපා. තේරුණාද? මේ ගුරු මණ්ඩලේ ඉන්න සේරම උදවිය තම තමන්ගේ කාලේ කැප කරලා මේ පැලස්තීන ළමයින්ට ඉගැන්නුවා. තාමත් උගන්වනවා. තේරුම් ගන්න ටිකක්. එහෙමනම් ගුරුවරි ඔය දුම්බර පළාතේ ඉඳලා ඇවිත් උගන්නන ඔය නාමෙල් උඩගෙදර කියන තක්කඩියා කොහෙන් හරි මගේ දූ බිසෝට ඉනාබේත් ඉනාගුරුකම් කරලා කෙල්ල මිනිහගේ පැත්තට වෛශ්‍යා කරගෙන ඔය කියන්නේ ඔය කියන්නේ ඔය කියන්නේ වශී කරගෙන කියන වචනේ වරද්දලා. ආහා කිසිම වැරදීමක් නැහැ. කිසිම වැරදීමක් නැහැ. අපේ කාලේ ඉස්කෝලේ වල උගන්වපු ඒවා ඕවා. <laughs> මෙතන ඉන්න මේ ගුරුවරේ හිනාව පිට නොකර තද කරගන්න දඟලන. හරි හරි. තද කරගන්න. ගුරුවරීට විතරක් නෙවෙයි මේ මටත් ඔය වගේ වචන නිතරම ඇහෙනවා. මගේ ආරච්චි මහත්තයාගෙන්. මං ඒවා හැමතිස්සෙම හරි ගස්සනවා. ඒත් මට තාමත් බැරි වුණේ බිසෝගේ හිතගත්තු අර යහපත් උගත් ඉලන්දාරියා නාමල් ගැන වචනයක් අහගන්න විතරයි. ලේසියෙන් අරින්නේ නෑ මම මේක ලොකු ලේසියෙන් අරින්නේ නෑ අද මුවන් පැලස්සේ රංගපෑම් සේනානි වික්‍රමසිංහ උලපනේ ගුණසේකර රම්‍යා වනිකසේකර සහ විජේරත්න වරකාගොඩ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන